ඔබට ඇතිවෙන භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු පිළිබඳව අපිට යොමු කරලා ඒ පිළිබඳව ඔබට විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම දහම් කරුණු පිළිබඳවත් ඔබට ඇතිවෙන ඒ ගැටලු සහගත තත්ත්වයන් වලට පිළිතුරු ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේදී අපට ප්‍රශ්න ගැටලු රාශියක් යොමු වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නය හැටියට අපිට උපචේ සම්තති ජරතා අනිච්චතා න්‍යාය සහ රූපේ ආයුෂ චිත්තක්ෂණ 17යි යන න්‍යාය අනුව ක්ෂණික මරණය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිනවා කියලා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. රූප ගැන කතා කරනකොට අපිට මේ නිෂ්පන්න රූපවල අපිට ලක්ෂණ රූප කොටසක් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ අතර උපචය, සන්තති, ජරතා, අනිච්චතාදී මේ රූපයන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේකට ලක්ෂණ රූප කියලා කියන්නේ හටගත් රූපයක විද්‍යමාන වන ස්වභාවයන් නිසා තමයි මේ වලට ලක්ෂණ කියලා කියන්නේ. මේක ඇත්තටම මේවා ලක්ෂණය. එතකොට උපචය කියලා කියන්නේ යම් රූපයක හට ගැනීම කියන එක. උපචය. එතකොට මේ රූපයක රූපය උපදවන බව. එතකොට ඒක එක මොහොතකදීනේ උපදවන බව කියලා කියන්නේ. ඒක එක එක ක්ෂණයක්. කුඩා එක ක්ෂණයක් තමයි එතනදී උපචය කියන මට්ටමක යෙදෙන එක මොහොතක්. ඒ වගේම උපචය ගත්තාම ඒක හටගත්තට පස්සේ හටගත්ත රූප කලාපයන් නොකඩවා බිඳෙමින් නැවත උපදවන බවක තියෙන අපි ඒකට කියනවා සන්තතිය කියලා. සන්තති රූපය. ඒ වගේම අපිට ඒක අර තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති කියලා අපි කියන්නේ සිටියහුගේ වෙනස් බවක් පෙනෙනවා කියලා. අන්න වෙනස් වීම කියන එක අපි කියනවා ජරාව කියලා. ඒ වගේම අනිච්චතාවය කියලා කියනවා අනිච්චතා රූපය කියලා. ඒක අර වෙනස් වීමට ලක් වෙලා ඒක නැති වෙලා යනවා කියන එක. ඒත් මේව ඔක්කොම ලක්ෂණයන්. හටගත්ත රූපයක विद्यमान වන ලක්ෂණ ටිකක් තමයි මේ රූප අපිට මේ විදිහට හඳුනා ගන්නට තියෙන්නේ. මේ ධර්මයන් පිළිබඳව අපි බලනකොට අපිට ඒ වගේම රූපයන්ගේ ආශ්‍රය අපි ගත්තාම සතලොස් චිත්තක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ ලක්ෂණ රූපයන්ගේ නෙමෙයි. අපි ගත්තාම දැන් උපචේ රූපය ගත්තාම අර හටගන්න එක කුඩා ක්ෂණයක තමයි ඒක උපදින්නේ. එතකොට ඒක ඒ මොහොතේදී තමයි ඒකේ පැවැත්ම තින්නේ. ඒ ඒ රූපයේ ආශය තියෙන්නේ. මෙතනදී මේ චිත්තක්ෂණ 14ක ආයු කාලය කියලා කියන්නේ අපි ගත්තාම දැන් චක්කු ප්‍රසාදය ගත්තොත් එහෙම අන්න එතන උපදින ඒ රූපයක ආයු කාලය ගත්තාම ඒක 14 ආයු කාලයක් තියෙන දෙයක්. ඒකට බාහිර රූපයේක වර්ණ රූපයේ තියෙන ආයු කාලය ගත්තාම රූප කලාපයක එතන තියෙන්නේ ඒ 14 ආයු කාලයක් ඇති රූපයක් කියලා තමයි ඒ පිළිබඳව විග්‍රහ කරන්නේ. දැන් රූප කලාපයක ආයුෂය කොච්චරක්ද කියලා හොයන එක අපිට කොච්චර දුරට ප්‍රතිපදාවෙදී මේක සම්බන්ධ වෙනවද කියන එක පිළිබඳව අපිට වෙනමම සිතා බලන්නට තියෙන දෙයක්. හැබැයි මේ රූපය ගැන කතා කරනකොට අපිට සාමාන්‍යයෙන් රූපයක ආයු කාලය හැටියට දකින්නට තියෙන දේ තමයි මේ චිත්තක්ෂණ 17ක ආයු කාලයක් ඇතුළත තමයි රූපය උපදින්නේ කියන්නේ. එතකොට ඒ රූපය උපදිනකොට ඒ අදාළ රූප කලාපයේ හිතෙන දැන් ඉපිද එක චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් ගියාට පස්සේ උපදින ඒ කියන්නේ එතන සිත උපදිනකොට ඒ ඒ රූපය අසුරු කරගෙන උපදවන්නට පුළුවන් සිත් ප්‍රමාණය. මෙතන ඒක අරමුණු කරමින් උපදවන්නට පුළුවන් සිත් ප්‍රමාණය සීමා වෙනවා. ඒකට අර සතලොස් චිත්තක්ෂණයන්ම චිත්තක්ෂණ 17ක් අපිට උපදින්නට බැරි වෙනවා. එතකොට ඒ අනුව අපි ආරම්මණය බෙදනවා. අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිස්තාරම්මන, අතිපරිස්තාරම්මන ආදී වශයෙන් ආරම්භණය වෙනම බෙදා දැක්වීම සිදු කරනු ලබනවා. මේක අභිධර්මයේහි සාමාන්‍යයෙන් බෙදෙන ක්‍රමය. ඒක අභිධර්මයේ ඇතුළත අද දවසේදී සාකච්ඡා කරන ප්‍රධානම ක්‍රමය තමයි ඒ ක්‍රමය. ඒකෙදි මම සඳහන් කළේ විදිහට ඒක ත්‍රිපිටකයේ ඇතුළතදී කොහෙදවත් අපිට ඒ ඒ ආකාරයේ විග්‍රහ සහිතව බෙදා දැක්වීමක් අපිට දකින්න පුළුවන් කමක් නැහැ. ත්‍රිපිටකේ නැහැ කියන එකෙන් අපිට ඒක එකහෙලා ප්‍රතික්ෂේප කරන්නට පුළුවන් කමකුත් නැහැ. හැබැයි මේක අපේ එදිනෙදා දහම් මගට සම්බන්ධ වෙනකොට ඒ පිළිබඳව ප්‍රශ්නකාරීතන් තිබෙනවා. ඒ වගේම එදත් තිබිලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම රූපය ගැන දේශනා කරනකොට ඒක අහුත්වා සම්භූතං උත්වාන භවිෂ්‍යති පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක් ඒ වගේම අහොත්තා සම්භවතං හොත්තා පටි හොත්තාන පටිවේති මේ විදිහට නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට ඒ පිළිබඳව විවරණය කරන්නට යෙදුණා. ඒ වගේම ඒක සසලොස් චිත්තක්ෂණයක් තිබිලා හරි කමන්නේ ඒක නිරුද්ධ වෙලා ආපහු උපදින්නේ කියන එක තියනවා නම් ඒක නිරූපේ ස්වභාවයනේ. එතකොට ඒ වගේම තියෙන රූපය අරමුණු කරගෙන සිත් උපදවනවා ඒ වගේම රූප කලාප බිඳි බිඳි යනවා එක බලනවා කියන මේ වගේ තැන් වලින් මේ ප්‍රතිපදාවත් එක්ක අපි ගත්තාම එක එක භාවනා සම්ප්‍රදායන් ඊට පස්සේ වෙනස් වෙන එක දකින්නට වෙන පුළුවන්කම තියෙනවා. ඒක ඒ தත්ත්වයට යනකොට ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් ඇති කරන දෙයක් බවට පත් වෙනවා. භාවනාව කියන එක ඇතුළෙන් මේ රූප කලාප බිඳි බිඳි ඉන්න උත්සාහවත් වෙනවා. මේක දකින්න උත්සාහවත් වෙනවා. මේ වගේ තැනක් අපි ගත්තාම භාවනාව කියන එක ඇතුළේ සමහර කෙනෙක් බොහොම වැරදි තැන්වලට පත්වන්නට පවා ඒක හේතුවක් බවට පත් වෙන අවස්ථා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට මේ ක්ෂණික මරණය කියලා කියනකොට මේ ස්කන්ධ ධර්මයන්ගේ එක මොහොතක හට ගැනීම සහ එක මොහොතක Nirodheට පත්වීම කියන එක. ඒක මොහොතින් මොහොත සිතින් සිතට දැන් චිත්තක්ෂණයක් කියලා කියනකොට සිතක් නෙපදින්නට. ඒකට සිතක් උපදිනකොට ඒක රූපාදී ආරම්මණයක් සහිතව උපදින අවස්ථාවන්දී අපි කියනවා ඒක වස්තු රූපය හෝ එතන උපදිනකොට ඒ ධර්මය රූපස්කන්ධය. ඊට පස්සේ වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික. එක මොහොතක මේ ස්කන්ධ පහක් නම් තිබුණේ ඒ ස්කන්ධ පහ ඒ මොහොතෙම නැති වෙනවා. ඊළඟ මොහොතේ උපදින්නේ අලුත් ස්කන්ධ පහක් නෙමෙයි අලුත්ෙන්ම ස්කන්ධ පංචකයක හට ගැනීමක් සිද්ධ වෙන්නේ. ඒක ඉතුරු නැතුව මේ වෙලාවේ නැති වෙලා යනවා. ඊළඟ මොහොතේදී අලුතෙන් ස්කන්ධ ටිකක් උපදින්නේ. ඒ ටික ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට එක්ෂණිකව සිද්ධ වෙන්නේ මේ හටගත්තු ස්කන්ධ ටික ඉතුරු නැතුව නැති වෙන එක නක්. ඊළඟට උනේ ආපහු ස්කන්ධ ටිකක් හටගෙන ඒක ඒ තැන ඉතුරු නැතුව නැති වෙන එක නම් සිද්ධ උනේ. සෑම මොහොතකම සිද්ධ උනේ ස්කන්ධ ටිකක හට ගැනීම සහ වැයවීම කියන දේ නම් ඒ හැම තැනකදීම සිද්ධ වුණ දේ. එහෙනම් අපිට ඒක තමයි මොහොතකදී සිදුවන මරණය හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන ක්ෂණික මරණය. ඒක ධර්මයන්ගේ මරණයක්. ඒකට කියන්නේ නැහැ අපි සම්තතිය තුළ මරණය කියලා. අපි සම්මතිය තුළ හදාගත්ත මරණය කියලා කියන්නේ ඒක ධර්මයන්ගේ මරණයක්. ඒක ඒ ධර්මයන්ගේ වැයවීම. ඒ ධර්මයන්ගේ නැති වෙලා යනවා කියන එක තමයි එතනදී මරණය කියලා කියන්නේ. ඒක රූපයට විතරක් නෙමෙයි. ඒක නාම ධර්මයන්ටත් පොදු දෙයක් තමයි ඒක. එතකොට ක්ෂණික මරණය කියන එක පිළිබඳව කතා කිරීමේදී මේ ස්කන්ධ පංචකයේහි නිරෝධය ස්කන්ධ පංචකය නැති වෙලා යනවා කියන එක. ඒක මොහොතක හටගෙන ඒ මොහොත ඉතුරු නැතුව නැති වෙනවා. ඊළඟට නැවත ආපව හේතුන්ගෙන් හටගෙන ආපව හේතු නැති වෙනකොට නැති වෙනවා. නැවත හේතුන්ගෙන් හටගෙන ආය හේතු නැති වෙනකොට නැති වෙනවා. මේකේ නොකඩවා පැවැත්මක් කියන එක වෙන්නේ නැහැ. මොහොතින් මොහොත මොහොතින් මොහොත සිද්ධ වෙන්නේ එක්ෂණික මරණය. එක්ෂණික මරණය පිළිබඳව දකින කෙනාට අර අර එයාට පේනවා දකින්න පුළුවන්කම තියෙනවා සාමාන්‍යයෙන් අපි කිව්වොත් සම්මුතිය තුළ පුද්ගලයෙක් මැරෙනවා කියන එකට වඩා ඒ ධර්මයන්ගේ සිද්ධ වෙන ස්වභාවය හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට ජීවත් වෙන කෙනෙක් හම්බ වෙන්නේ ඒ ධර්මයන්ගේ හටගෙන වැය වෙන බවකුයි පේන්නේ. එහෙනම් මැරෙන්න කෙනෙක් නැහැ, මැරලා උපදින්න කෙනෙක් ඇත්තේ නැති තැනට පත්වන්නට, පත් කරගන්නට මනස යොස්සේ පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ දෙවන ප්‍රශ්නය පංච උපාදානස්කන්ධ ධර්මයන් වන රූපය ඇතිවන අවස්ථාවේ එලෙසම වේදනා සංඥාදී ස්කන්ධ ධර්මයන් ඇති වෙන සෑම අවස්ථාවේදීම දුක්ඛ සත්‍ය ඇති වී නැති වෙනවා නේද? පංච උපාදානස්කන්ධය උපදිනවා කියන තැනකදී ඒ කියන්නේ සෑම තැනකදීම යම් ස්කන්ධ ටිකක් උපදිනවා නම් මේ තුන් භූමිය අනුගිය මේ ස්කන්ධය උපදිනවා නම් යම් තැනක ඒ උපදිනවා කියන්නේම දුක්ඛ සත්‍ය තමයි. උපදින බවම දුක්ඛ සත්‍ය. උපදින්නේ දුකමයි නිරුද්ධ වෙන්නේ දුකමයි. එතකොට මේ එතන දුක්ඛ සත්‍ය ඇති වී නැති වී යනවා නෙමෙයි උපදින බවම තමයි දුක්ඛ සත්‍ය. ඒක පිරිසිදු දකින්න තියෙන එක. ඒ උපදින බවම දුක්ඛ සත්‍ය. ඒක තමයි සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ. හේතුන්ගෙන් සකස් වෙනවා කියලා කියන්නේ උපදිනවා කියන එක ඒ බවම තමයි දුක දුක්ඛ සත්‍ය කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ. එතකොට ඒ දුක කියන එකේදී දුක්ඛ සත්‍ය ඇති වෙයි නැති වෙනවා කියනකට වඩා දුක්ඛෝ ස්වභාවයම උපදිනවා දුක්ඛෝ ස්වභාවයම නැති වෙනවා දුක්ඛමේව උපජ්ජති දුකම උපදිනවා දුකම නිරෝධයටපත් වෙනවා ඒක තමයි සංකත දුක්ඛ ලක්ෂණය කියලා කියන්නේ ඒක එතන තියෙන ලක්ෂණයක් ඒක අවබෝධ කිරීම තමයි දුක්ඛාරය සත්‍ය පිළිබඳව තියෙන නුවණ කියලා කියන්නේ ඒක සත්‍යයක් ඒ දුක කියන එක ඒ නිසා ඒක දුක්ඛ සත්‍ය කිව්වා කියලා වරදක් නැහැ. එහෙම කිව්වා කියලා ව්‍යවහාර කරා කියලා ඒකේ වරදක් ඇත්තේ නෑ. නමුත් කරුණ ඒ කියපු විදිය හරි. යම් තුන් බොහොම යනෝගේ මේ යම් ස්කන්ධ ටිකක් හේතු නිසා හට ගන්නවා නම් හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ඒ දුකම තමයි හටගත්තේ. ඒ දුකම තමයි නැති වෙන්නේ. දුකම හටගත්තා දුකම නැති වෙනවා. දුකම හටගත්තා දුකම නැති වෙනවා. මේක තමයි හැම වෙලාවකදීම යම් මොහොතක ස්කන්ධ පංචකයක් අර අපි කලින් ප්‍රශ්නේදී කතා කළා වගේ ස්කන්ධ පහක් යම් මොහොතක හටගත්තා නම් ඒ දුකම තමයි හටගත්තේ සංකත දුක්ඛ ලක්ෂණ හේතු නිසා හටගත්ත බව. ඒ වගේම හේතු නැතිවීමෙන් ඒක නැති වෙනකොට ඒක තමයි විපරිණාම දුක්ඛ ලක්ෂණය අනිත්‍යතාවය කියන එක තමයි නැති වෙලා යනවා කියන එක වැය කියන එක. ඒක දුක්ඛ ලක්ෂණයක්. එතකොට ඒ දුකමයි ඉපදුනේ දුකමයි නැති වෙන්නේ. සෑම තැනකම මේ ලෝකය පවතින්නේ මොකක් මතද? දුක මත තමයි ලෝකේ පවතින්නේ. මේ තුන් බොහෝමේම තියෙන දුක මත. ඇයි? මේ දුක්ඛෝ ලක්ෂණ ටිකක් මත තමයි අපිට මේ ලෝකය කියන එක දකින්නට ලෝකය කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන එක තමයි දුකේ තියෙන ස්වභාවය. දුකම උපදිනවා, දුකම නිරෝධයටපත් වෙනවා. එලෙසම එක් එක් ස්කන්ධයක් ඇතිව නැති වෙන විටදී ක්ෂණික මරණයක් පෙන්විය හැකි නේද කියලා පැහැදිලි කර දෙන්නට කියලා අහලා තිනවා. ඔව්. එක් එක් ස්කන්ධයක් කියලා කියන්නේ මේ දැන් ස්කන්ධයක් තනියෙන් උපදින්නේ නැහැ කොයි වෙලාවකදවත්. වේදනාව තනියෙන් උපදින්නේ නැහැ. සංඥාව තනියෙන් උපදින්නේ නැහැ. සංස්කාර විඥාන තනියෙන් උපදින්නේ යම් වෙලාවක විඥානය උපදිනවා කියලා හිත උපදිනවා කියලා කියනවා නම් සහජාතව වේදනා සංඥා සංඛාර ටිකත් උපදිනවා. යම් වෙලාවක සංඥාව උපදිනවා කියලා කිව්වොත් මේ වේදනාව තියෙනවා සංස්කාරයක් තියෙනවා විඥානයක් තියෙනවා. වෙන් කරන්න බෑ. ඒක ඔක්කොම එකට උපදින්නේ. ස්කන්ධ පහ පිළිවෙලට රූපේ තියෙනවා වේදනාවක් තියෙනවා ඊළඟට සංඥාව ඊළඟට මේ වේදනාව සංඥාව ඊළඟට සංස්කාරය ඊළඟට විඥානය කියලා එහෙම එකින් එකට උපදිනා එහෙම නෙමෙයි මේ ඔක්කොම එකට උපදින ධර්ම සහජාතයි ඒ කියන්නේ රූපේ නෙමෙයි නාම ධර්ම ටික ගත්තාම සහජාතයි මේවා එකට උපදින්නේ එතකොට මේ එකට ඉපදිලා එකට Nirodheටපත් වෙන ධර්ම වේදනාව නිරුද්ධ වෙලා සංඥාව නිරුද්ධ වෙන්නේ නැහැ සංඥාව නිරුද්ධ වෙලා සංස්කාරය නිරුද්ධ වෙන්නේ මේ එකක් නිරුද්ධ වෙනවා කියන්නේ ඔක්කොම නිරුද්ධ වෙනවා කියන එක. ඒ නිසා මේවා ඔක්කොම එකට ඉපදෙන එක එකට නැති වෙලා යන්නේ. ඒ නිසා ඒකට ඉපදෙලා එකට නිරුද්ධ වෙන ඒකට කියන්න පුළුවන් ක්ෂණික මරණය කියලා. ඒ ධර්මයන්ගේ වැයවීමට ඒ ධර්මයන්ගේ නැති වෙන ස්වභාවයට අපිට කියන්න පුළුවන් ක්ෂණික මරණය කියලා ක්ෂණික මරණය කියලා පනවන්නේ එතන තමයි මොහොතින් මොහොත සිදුවන මරණය කියන එක. ඊට පස්සේ රහත් ඵලයට පැමිණි කෙනෙකුට ගිහි ගෙදර වාසය කිරීමක් සිදු කළ හැකිද පැවිදි වීමට යායුතුමද කියලා. ඔව්. එතකොට රහත් බවට පත්වන කෙනෙක් එයාට සංයෝජන නැහැ ගෙදර ඉන්න අවශ්‍ය. අපි මොන විදිහට කතා කරත් ගෘහ ජීවිතයක් ගත කරනවා කියන තැනදී යම් සංයෝජනයක් අවශ්‍යයි. එතන පැවැත්මට යම් සංයෝජනයක් අවශ්‍යයි. ඒ කියන්නේ ඉදර ඉන්නවා කියන්නේම අකුසල සහගත සංයෝජන පවතිනවා කියන එක තමයි. බුදුදහම ඇතුලේ කෙලින්ම කියන්නේ ඉස්සෙල්ලා සංයෝජන ඒ මට්ටමින් ප්‍රහාණය කරන්න කියලා කියන්නේ නැහැ. ඒ මට්ටමේ තියෙන සංයෝජන කාටවත් එහෙම එකපාර ප්‍රහාණය කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. හැබැයි කවුරු හරි අරහත් ඵලයටපත් වුණොත් එහෙම ස්වභාවයෙන් එයාට ඒ gedara රැඳෙන්න තියෙන සංයෝජන නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? එයා ඒ ඉන්න සුදුසු භූමිය කරා යනවා. අනාගාමී ඵලයට පත්වන කෙනෙකුගේ ස්වභාවය තමයි ආ ස්වභාවයෙන්ම උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකගේ වගේ සීලයකින් යුක්තයි. ඒකට ඒ බඳු පැවැත්මක් ඇතුලේ අර ගෘහ ජීවිතයක ජීවත් වෙනවා කියන එක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක හරි අමාරුයි දැන්. අනාගාමී ඵලයේදීත් එහෙමනම් ඒක අරිහත් ඵලයට යනකොට ඒක කොහොමද? ඒ මට්ටමේ තියෙන සංයෝජන ටිකක් සම්පූර්ණම සිඳිලානේ. ඒකට මේ මට්ටමේ තියෙන සියලු සංයෝජන මිදුණට පස්සේ ඒකට සුදුසු තැනටපත් වෙනවා. ඒක නිසා ඒක ධර්මතාවයක් ඇටියෙත යම් කිසි කෙනෙක් gedaraක ඉඳලා අරිහත්ත්වයටපත් උනත් ගෘහ ජීවිතයක ඉඳලා අරිහත් ඵලය සාක්ෂාත් කරගත්තත් ඒක නා ස්වභාවයෙන්ම පැවිද්දට නැඹුරු වෙනවා. එයා ප්‍රෞද්ධා භූමියට එනවා. ඒක තමයි එයා වාසය කරන භූමිය. එයාට නිබරව ඉන්න පුළුවන්කම තියෙන තන බවටපත් වෙනවා පැවිද්ද. ඒ නිසා එතනට පැමිණීම සිද්ධ වෙනවා. ඊළඟට ප ဋ ාණය අනුව අව්‍යාකෘත සිතක් ක්‍රියාසිතක් ඵලසිතක් රූපයක් විපාකසිතක් ආරම්මන ප්‍රත්‍යයෙන් අව්‍යාකෘත සිත් කරා යෑම නේද නිවන් මාර්ගයේ ප්‍රගුණ කිරීමේදී සිදුවන්නේ අවසානයේ උතුම් වූ අරිහත්ත්වයේ සාක්ෂාත් වූ පසු එළඹ සිටි නුවණේම සිටීම යනු අව්‍යාකෘත සිත්වලින් පිට නොයාම දක්වාවන දියුණුවක් නේද එනම් සෑම සිතක්ම ඵලසිතින් හෝ නිවන අරමුණු කරන සිතකින්ම කෙලවර වීමද. එතකොට මේ ප ဋ ාණ ප්‍රකරණය අනුව ගත්තාම අව්‍යාකෘත සිත් අපි ගත්තාම අව්‍යාකෘත කියලා කියන්නේ කුසල අකුසල වශයෙන් නොකියන ලද අව්‍යාකෘත සිත් කියන එක පැහැදිලි කරනවා ක්‍රියාසිතක් ඵලසිතක් රූපයක් විපාකසිතක් මේවා අව්‍යාකෘත සිත් ආරම්මන ප්‍රත්‍යයෙන් අව්‍යාකෘත සිත් කරා යෑම නේද නිවන් මාර්ගය ප්‍රගුණ කිරීමේදී සිදුවන්නේ කියලා කියනවා. නිවන් මාර්ගය වඩනකොට මාර්ගය කියලා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය මෙතනදී අපිට මේ කාරණාව විග්‍රහ කරගැනීමේදී අපිට තේරුම් ගන්නට සිද්ධ වෙනවා. එතකොට අපි දැන් ගත්තාම යම් කිසි කෙනෙක් ලෝකෝත්තර මාර්ගයේ උපදවනවා කියන තැනදී ලෝකෝත්තර කුසලයේ උපදවනවා නිවන් මඟ උපදවනවා කියන තැනදී සෝවාන් මාර්ගයේ උපදවනවා. සෝවාන් මාර්ගයට ප්‍රථමයෙන් අපි හිතමුකෝ එයාට උපදිනවා ප්‍රතජන ගෝත්‍රයෙන් ඈතරවන ගෝත්‍ර භූආදී සිත් උපදිනවා. අපි මේ පිළිබඳව ආරම්භන ප්‍රත්‍යයේදී කතා කරලා තියෙනවා. ගෝත්‍ර භූසිත උපදිනවා. එතකොට මේ සිත් උපදිනකොට ඒ සිත් වලින් අරමුණු කරගන්නේ අව්‍යාකෘත වුණ නිර්වාණය තමයි අරමුණු කරගන්නේ. අපි අපි කිව්වා කුසලයක් ඒ කියන්නේ අව්‍යාකෘත අව්‍යාකෘතයක් කුසලයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. අව්‍යාකෘතයක් කුසලයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. අව්‍යාකෘතය මොකද්ද? නිවන කියන එක අව්‍යාකෘත ධර්මයක්. ඒක ගෝත්‍ර වූ කුසලසිතට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. මාර්ග කුසලයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. වෝදාන කුසලයට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට අර නිවන කියන එක අරමුණු කරනවා ගෝත්‍රබෝසිතෙන් මාර්ගසිතෙන් ඒ වගේම වෝදාන සිතිනුත් අරමුණු කිරීම සිද්ධ කරනවා. ඒකට සේකාරයන් වහන්සේ නම ඔය ගෝත්‍රභූ සිතෙන් අරමුණු කරනවා වගේම උන්වහන්සේ සේක පුද්ගලයෙක් නම් ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයෙක් මොකද කරන්නේ? සත්ත්වසෙක්ක පුද්ගලයන් අතර කෙනෙක් නම් උන්වහන්සේට පුළුවන්කම තියනවා අර වෝදාන සිතකින් හෝ එහෙම නැතිනම් විපස්සනා සිතකින් හරි අර මේ ධර්මයන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි හිතමුකෝ මේ වෝදානසිතකින් නිවන අරමුණු කරනවා කියන අවස්ථාවක් ගත්තාම ඒ නිවන අරමුණු කිරීම කියන තැනද සිද්ධ වෙන්නේ මොකක්ද? අව්‍යාකෘතයක් නිසා කුසල් උපදවන අවස්ථාවක්. සීක පුද්ගලෙක්. සීක පුද්ගලයෝනේ වෝදානසිත උපදවන්නේ. එතකොට එතනදී උපදින නිවන අරමුණු කරගෙන ඒ වදානසිත උපදිනවා. අපි හිතමු සේක පුද්ගලයෙක් මතු මාර්ගඵල සාක්ෂාත් කර ගැනීම සඳහා විපස්සනා වඩනවා. විපස්සනා වඩනකොට මොකද්ද වෙන්නේ? විපස්සනා වඩනකොට එයා රූපය විපස්සනාවට ලක් කරනවා. ඒකට අරමුණ මොකක්ද? රූපය ඇස ඇස විපස්සනා කරනවා. රූපය විපස්සනා කරනවා. ඒකට අව්‍යාකෘතයක් මුල් කරගෙන කුසලයක ඉපදීම තමයි ඒතනදී සිද්ධ වෙන්නේ. ඒකට ඒක සේක පුද්ගලයන්ගේ ස්වභාවය. එතකොට නිවන් දක්ිනවා කියන තැනදී අරිහත් ඵලයට කෙනෙක්පත් වුණා කියලා කියන්නේ ඒ කෙනාට නැවත කුසල් ඉපදවීමක් නැහැ. කුසල් ඉපදවීමක් නැහැ. ආය ගෝත්‍ර භූ ඕදාන හෝ විපස්සනා කුසලයක් උපදින්නේ නැහැ. එතකොට එතන උපදින සිත් පිළිබඳව හඳුන්වනකොට එතන උපදින සිත් ගැන දක්වනවා. එතන උපදවන සිත් ඒ සිත් ක්‍රියාසිත හැටියට දක්වනවා. ක්‍රියාසිතින් තමයි ඒක විපස්සනා වශයෙන් හෝ දකින්න තේ හුදු ක්‍රියා මාත්‍රයක් විතරයි. ඒකට රාතන් වහන්සේ යම් මේ විපස්සනාවක් කරනවා නම් එතනදී ඒ විපස්සනාව සිද්ධ වෙන්නේ හුදු ක්‍රියා මාත්‍රික දෙයක් හැටියට තමයි එතන විපස්සනාව සිද්ධ වෙන්නේ. උන්වහන්සේට එක්ක ඵලසිතින් ඵලසිත ආවර්ජනා කරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඥාන සම්ප්‍රයුක්තසිතකින් ඵලසිතෙන් අරමුණු කරගත්ත ඒ නිවන අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඵලසිත ආවර්ජනා කිරීම තුළින්. එතකොට ලෝකයේ ඇසුරු වෙනවා කියන තැනකදී එක්ක අර විදිහට සිහි නුවණින් යුක්තව උන්වහන්සේ බඳු හුදු ක්‍රියාමාත්‍රයක් විදිහට ඒ ලෝකයේ ඇසුරු කිරීම සිද්ධ කරනවා. එහෙම නැත්නම් උන්වහන්සේ ඵලසිතක් තුළ ඇසුරු කිරීම සිද්ධ කරනවා. එතකොට ලෝකයේ ඇසුරු වෙනවා කියන තැනදී අපි භෞතිකව ලෝකයේ ඇසුරු වෙනවා කියලාද උන්වහන්සේ ලෝක නිරෝධයට හිත තබා වාසය කිරීම කියන දේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ පිළිබඳව අපිට වෙනම කතා කරන්න පුළුවන් මාතෘකාවක් සහ ඒ පිළිබඳව අපිට විවිධ අදහස් ඒ වගේම විවිධ කරුණු කාරණා පිළිබඳව අපිට වෙන්කොට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ ක්‍රියාසිට සම්බන්ධව යෙදෙන යෙදීම් පිළිබඳව අපි අරගෙන බලනකොට ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන අවස්ථා පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත සිත් පහළ වෙන අවස්ථාවන් පිළිබඳව මේ බඳු අවස්ථාවන් පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ වෙනම කතා කරන්නට සාකච්ඡාවක් කරන්නට පුළුවන්කම තිබෙන මාතෘකා ඔබ තවදුරටත් ඒ කරුණු කාරණා පිළිබඳව සොයා බැලීම කියන එක ඊටම වැදගත් වෙනවා. ඒ ක්‍රියාසිත ආදී දේවල් පිළිබඳව අපි ගත්තාම සාමාන්‍යයෙන් කෙරෙන විග්‍රහය අනුව පැහැදිලි කළොත් එහෙම ඒ ක්‍රියාසිටික උපදින්නේ රහතන් වහන්සේට උන්වහන්සේට ඥාන සංප්‍රයුක්තව උන්වහන්සේ යම් කිසි විදිහකින් ඵලය ආවර්ජනා කරනකොට ඵලය අරමුණු කරනකොට එතකොට එතනදී උපදින්නේ ඒ ඥාන සංප්‍රයුක්ත ක්‍රියාසිතක්. ඊට පස්සේ උන්වහන්සේ නිවන අරමුණු කර නිවන අරමුණු කරමින් සිත් පහල කරනකොට එතන ඒ උපදවන ධර්ම ඵලසිතකින් උන්වහන්සේට ඵලසිතින් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. නිර්වාණය අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේට නැවත ගත්තාම ලෞකික වැඩ කටයුතු කරන අවස්ථාවදී ඥාන විප්‍රයුක්ත සිත් පහලවන්නට පුළුවන් කියලා විග්‍රහ කිරීම අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ධර්මයන්ගේ යෙදීම පිළිබඳව කෙතෙක් දුරට යුක්තියුක්තද කියන එක පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වෙනවා. ඉතින් එතනදී ඔය විග්‍රහය තමයි සාමාන්‍යයෙන් කෙරෙන ධර්මානුකූලව අපිට කරන්න පුළුවන් විග්‍රහය. හැබැයි අත්නෝමත විදිහට ඒක දුර්වල වෙන්න පුළුවන්. ඥාන විප්‍රයුක්ත සිත් ආදී පහළ වීම පිළිබඳව ඒතරම්ම පිළිගැනීම කියන එක මම පුද්ගලිකව सिद्ध කරන දෙයක් නෙමෙයි. ඉතින් ඒක තව කරුණු කාරණා සොයා බැලීමත් එක්ක ඔබට පුළුවන් මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනයන් සිදු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒක ත්‍රිපිටකයේ දැක්වෙන සීමාවක් තියෙනවා. ඒ වගේම ඔය බොහෝ කරුණු ත්‍රිපිටකයෙන් පරිබාහිරව තමයි ඔය යෙදීම් පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙන. ඉතින් ත්‍රිපිටකයේ පෙළ දහමෙහි තියෙන දේ පිළිබඳව වෙනම අත්නෝමත කිසිවක් නැහැ. ඒක ඒ විදිහටම නොවෙනස්ව පිළිගන්නවා වගේම එතනින් පරිබාහිර කරුණු පිළිබඳව තියෙන ආචාර්යවාදයන් ආදී සලකා බලමින් යම් කිසි කරුණු කාරණා පිළිබඳව මධ්‍යස්ත තැනකට පත්වීම කියන තැන තමයි මේ එවැනි තැන්වලදී මම ඉන්න ස්ථාවරයේ බවට පත් වෙන්නේ. ඉතින් එතනදී මම පැහැදිලි කළේ පැහැදිලිවම අර කරුණ පිළිබඳව පැහැදිලි කරන එක වෙනම පැහැදිලි කිරීමක් විදිහටත් මම සිටින ස්ථාවරයේ පිළිබඳව වෙනම පැහැදිලි කිරීමක් විදිහටත් තමයි ඒ කරුණ පැහැදිලි කරන්නට යෙදෙන්නේ. මොකද දැන් අරමුණු කරන වෙලාවට විතරක් නිවන. දැන් අපි ගත්තාම රහතන් වහන්සේ ඥාන විප්‍රයුක්ත සිත් උපදින වෙලාවට උන්වහන්සේට නිවන නැහැ. ඥාන විප්‍රයුක්ත සිත් උපදින වෙලාවට උන්වහන්සේ නිවන නැහැ. ඒ වෙලාවට ඒ විමුක්තිය කියන එක කෝපයයි. උන්වහන්සේට ඒ වෙලාවේ නෑ කෝපය වෙලා නැහැ. ඒකට උන්වහන්සේට ඒ වෙලාවේ ප්‍රඥාව යෙදිලා නැහැ. උන්වහන්සේට නුවණ නොයෙදුණු නමුත් හුදු ක්‍රියාමාත්‍රයක් විතරයි. ඒකට ඒක ක්‍රියාමාත්‍රික උනේ කොහොමද? ඒ පිළිබඳව වෙනමම අපිට කතා කරන්නට වෙන විෂයක් කියලා කිව්වේ ඒකයි කරුණාකාරණා අපදේශ සහිතව. ඉතින් ඒක ඒක පුංචි කොටසක් විතරයි මම මතක් කළේ. තව ඒක හා අනුබද්ධිතව බොහෝ දේවල් තියෙනවා අපිට හිතා බලන්නට අවශ්‍ය වෙන තැන්. කෙසේ වෙතත් ඒක මාර්ගයට ප්‍රතිපදාවට දැන්ට අදාළ වෙන බාධාවක් වෙන දෙයක් නොවන නිසා ඔබ ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරගත යුතු නැහැ. ඒ වගේම උපාදානයේ ඇතිතාක් වෙමී යන හැඟීම හටගන්නා බව කියවේ අනාගාමී වන විට ඉතිරව ඇති කාම උපාදානයේද ප්‍රහාණය වන බවද කියවේ එසේනම් අනාගාමී අය තුළද අස්මිමානය නැද්ද යන කරුණාවෙන් පැහැදිලි කර දෙන්න කියලා කියනවා. එතකොට උපාදානය කියනකොට උපාදාන කියන්නේ මේ අපි සමීපයට ගන්නවා කියන දේ. නැතිනම් දැඩිව ගන්නවා කියන එක තමයි උපාදාන කියන වචනේ තේරුම. එතකොට මේ කාම උපාදාන වශයෙන් හෝ ditthi උපාදාන වශයෙන් හෝ සීලබ්බත උපාදාන වශයෙන් හෝ අත්වාද උපාදාන වශයෙන් උපාදාන කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට උපාදාන කියන එක සහ වෙමි කියන හැඟීම කියන එක මේක දෙකක්. අත්වාද උපාදානය කියන එකත් එක්ක වෙමි කියන හැඟීම තියෙනවා. හැබැයි අත්වාද උපාදානය කියන එක අත්වාද දිට්ඨියට ගිහිල්ලා අත්තානු දිට්ඨි බවට පත්වෙන මට්ටමක තමයි තියෙන්නේ. සෝවාන් ඵලයට පත්වෙනකොට මේ අනාත්ම ධර්මයේහි ආත්මයි කියලා ගත්ත විපල්ලාසයේ සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතින මේ කෙලෙස් ධර්ම සිඳෙනවා. සංඥා චිත්ත දිට්ඨි වශයෙන් තියෙන කෙලෙස් ධර්ම සිඳිලා යනවා. ඊට පස්සේ මේ අපි ගත්තොත් එහෙම අනාගාමී මට්ටමට යනකොට කාමරාගයත් කාමෝපාදානයත් නැති වෙනවා. දැන් අපි දන්නවා සෝවාන් ඵලයටපත් වෙනකොට අත්වාද උපාදානය නැති වෙනවා යාට. සීලබ්බත උපාදානය නැති වෙනවා. දිට්ඨියක් නැති වෙලා යනවා. කාමෝපාදානය තියෙනවා. කාමයේ කියන දේ අර මට්ටමේදී අනාගාමී මට්ටමේදී නැති වෙනවා. හැබැයි අස්මිමානය කියන එක වෙමි කියන හැඟීම නැති වෙන්නේ නැහැ අනාගාමී ආරයන් වහන්සේට. වෙමි කියන හැඟීම උපාදානයක් නෙමෙයි. ඒක දැඩිව අල්ලගන්න කමක් නෙමෙයි. ඒක හුදෙක්ම බාහිර ධර්ම ඇසුරු වෙනකොට ඇතිවෙන වෙමි කියන හැඟීම. ඒකට ඒක වෙමි කියන බවක් විතරයි තියෙන. ඒක බොහොම සියුම් එකක්. ඒක මොහු කුරා ගිහිල්ලා සන්තතියක් විදිහට හම්බෙලා මම ජීවත් වෙනවා කියන තැනකින් තදට ආත්ම භාව වශයෙන් දෙයක් පුද්ගල භාව වශයෙන් දෙයක් ඇසුරු වීමක් නෙමෙයි වෙමි කියන හැඟීම තියෙනවා. දෙයක් දකිනකොට මේ දකින දෙයට සාපේක්ෂව වෙමි කියන හැඟීමක ඇතිවීම තමයි එතනදී තියෙන්නේ. ඉතින් ඒක අනාගාමී ආරයන් වහන්සේට වෙමි කියන හැඟීම දුරු වෙන්නේ නැහැ. වෙමි කියන හැඟීම දුරු වෙන්නේ අරිහත් මාර්ගයෙන් දුරු වෙන දෙයක් හැටියට තමයි වෙමි කියන හැඟීම දුරු වෙන්නේ. එනිසා අනාගාමී ආරයන් වහන්සේට අස්මිමානේ තියෙනයි. උන්වහන්සේක රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. ඔය ටික අනාගාමී ආරණාංශයට ප්‍රහාණය වෙලා නැහැ. එතකොට රූප රාගයේ තියෙන, අරූප රාගයේ තියෙන, මානයේ තියෙන, උද්දච්චයේ තියෙන, අවිද්‍යාව තියෙනවා. රූපාවචර භූමියට පත්තන හෝ තමන්ව හම්බෙනවා. අරූපාවචර බවට පත්තන හෝ තමන්ව හම්බෙනවා. ඒ ඒ ස්කන්ධ පහක් උපදිනකොට ඒ ස්කන්ධ ටිකේ ඉපදීමත් එක්ක ස්කන්ධ ටිකෙන් ඒ පුද්ගල බව ඇසුරු වෙනවා. පුද්ගල බව ඇසුරු වෙනවා කියලා කියන්නේ වෙමි කියන හැඟීම එතන ඉතුරු වෙනවා කියන එක. එතකොට මේ වෙමි කියන හැඟීම තියෙන නිසා තමයි උන්වහන්සේට ප්‍රතිසන්දියට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අනාගාමී ආර්යයන් වහන්සේ උනත් තව එක එක අවස්ථාවක් හෝ ප්‍රතිසන්දි ගැනීම සිද්ධ කරනවා. ඒක නැති වෙන්නේ නෑ. උන්වහන්සේ තව එක තැනක හෝ ප්‍රතිසන්දිය ගන්න හේතුව තියෙනවා. ඒ වෙමි කියන හැඟීම උන්වහන්සේට දුර වෙලා නැහැ. ඒක දුර වෙන්නේ මොකකින්ද? මානය කියන එක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ ඒක අරිහත් මාර්ගයෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. හැබැයි මේ වෙමි කියන හැඟීමත් එක්ක ඇතිවන දික්තියක් තියෙනවා. වෙමි කියන හැඟීමත් එක්ක ඇතිවන දික්තියක් තියෙනවා. දික්ටි කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දික්ටි. දැඩිව පරාමර්ශණය කරගෙන ඉන්න එක. ඒ දික්තියට කියනවා අහන්ති මාන විනිබන්ධා දික්ටි කියලා. මමයි කියලා දැඩිව අල්ලගන්න දිට්ඨිය. ඒකට අපිට තියෙන්නේ මමයි කියලා දැඩිව අල්ලගත්ත දිට්ඨියක්. එක්ක රූපේ මම, වේදනා, සංඥා, සංඛාර, විඥාන මම කියලා මේ නාම රූප ධර්මයන්ගෙන් එකක් හෝ මම කියලා හිතා හිතාගෙන අල්ලගත්ත කමක් තියෙනවා. මේ නාම රූප ධර්මයන්ගෙන් එකක් හෝ මම කියලා හිතලා අල්ලගත්ත බවක් තියෙනවා අපිට දැඩිව පරාමර්ශණය කරගෙන. ඒකට කියන්නේ දිට්ඨි මට්ටම කියලා. ඒක ප්‍රහාණය වෙන්නේ සෝවාන් මාර්ගය. අහන්තිමාන විනිබන්දා දිට්ඨි කියන එක දුරු වෙන්නේ සෝවාන් මාර්ගයෙන් ධර්මයේ යථා විධිත වෙනකොට පවතින ස්වභාවය පිළිබඳව හරියටම දකිනකොට හරියටම ඒක දැකීම ඇතුලේ වෙමි කියන හැඟීම ඉතුරු වෙනවා හැබැයි දික්ටි මට්ටම කියන එක ප්‍රහාණය වෙනවා දැඩිව අල්ලගත්ත කියන එක නැති වෙනවා හැබැයි අරමුණක් දකිනකොටම එතන මම ඉන්නවා කියන හැඟීම නැති වෙන්නේ නැහැ රූපාවචර මට්ටමට ගියත් එයාට නැති වෙන්නේ නැහැ. රූපාවචර මට්ටමට ගියත් නැති වෙන්නේ නැහැ. කාම්භූමිය සුරු කරනකොට කාම්භූම මට්ටමේදී එයාට වෙන්නේ කියන හැඟීම ඉතුරු වෙනවා. එතකොට මේ විදිහට ගත්තාම අපිට ඔක දෙකක් කරගන්න එක වටිනවා. එකක් වෙමි කියන හැඟීමත් එක්ක තියෙන දිට්ඨිය. අහන්තිමාන විනිබන්දා දිට්ඨිය කියලා කිව්වේ ඒකට. ඊට පස්සේ වෙමි කියන අස්මිමානය කියන එක. එතකොට ඒක දෙකක් අද අස්මිමානය කියන එක දික්ටි සහිතව තමයි අපිට තේරෙන්නේ. මේ මම ඉන්නවා කියලා රළු මට්ටමින් තමයි තේරෙන්නේ. හැබැයි අනාගාමී ආරයන් වහන්සේටත් සකුදාගාමී ආරයන් වහන්සේටත් ওই මට්ටම නැහැ. ඕක සෝවාන් මට්ටමින් ප්‍රහාණය වෙනවා. මේ මම වෙමි කියන හැඟීම මේ එක පුද්ගලයෙක් මම නම් වූ කෙනෙක් මේ දිගටම ජීවත් වෙලා ඉන්නවා කියන හැඟීම ඒක සෝවාන් ආරයන් වහන්සේට ප්‍රහීන. උන්වහන්සේටත් ඒක ප්‍රහීන වෙලා තියෙනවා. හැබැයි අරමුණක් බාහිර පේනකොට සෝවාන් ආරයන්වහන්සේට අරමුණක් බාහිර පේනකොට උන්වහන්සේට ඒ අරමුණේ රැවටෙනවා කියන එක නැති වෙන්නේ නැත්තම් ඒ හැම තැනකදීම උන්වහන්සේට මෙහි ආධ්‍යාත්මිකව වෙමින් කියන හැඟීම තියෙනවා. ආධ්‍යාත්මිකව වෙමින් කියන හැඟීම නැති වෙලා නැහැ. වෙමින් කියන හැඟීම තියෙනවා. එතකොට ඒක වෙමින් කියන හැඟීම දුර වෙන්නේ අර මාන අවස්ථාව. ඒක දුර වෙන්නේ සම්පූර්ණයෙන්ම අරිහත් මාර්ගයෙන් තමයි ඒ මානෙ කියන දේ ප්‍රහාණයට ලක් වෙන්නේ. එතනින් මෙහා වෙමි කියන හැඟීම ප්‍රහාණයට ලක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා පරියාය සහ නිෂ්පරියාය දුක පැහැදිලි කරලා දෙන්නට කියලා. මම හිතන්නේ අර අපි එක එක ක්‍රමයන් ඔස්සේ පැහැදිලි කරනවා දුක කියන එක ඒක පිළිබඳව තමයි අහන්නේ. ලෝකය තුල බුදුරජාණන් වහන්සේ දුක පිළිබඳව විග්‍රහ කරනකොට විවිධ ආකාරයන්ගෙන් විවිධ ක්‍රමයන් ඔස්සේ දුක පිළිබඳව පැහැදිලි කරන අවස්ථාවන් තියෙනවා. සාමාන්‍ය ලෝකයට දුක පිළිබඳව දේශනා කළේ සාමාන්‍ය ලෝකයා හඳුනාගත්ත දන්න මට්ටමක තමයි දුක කියන දේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කිරීමක් සිදු කරන්නේ. ඒකට එතනදී දුක කියන දේ පැහැදිලි කරනකොට සාමාන්‍යයෙන් දන්න සීමාවක් ඇතුලේ තේරෙන සීමාවක් ඇතුලේ දුක කියන දේ පිළිබඳව පැහැදිලි කිරීම කරනකොට අන්න අපිට පේනවා එතනදි මේ අර වේදනාත්මක ලක්ෂණයන්ගෙන් තමයි දුක කියන දේ පිළිබඳව පැහැදිලි කළේ කියන්නේ. අපි දන්නවා ජාතිය, ජරාව, මරණය, ව්‍යාධිය, ශෝකය, පරිදේවය, දුක්ඛ, දෝමනස්, උපායාස මේ ඔක්කොම මේ වේදනාත්මකව මිනිස්සුන්ට අත්විඳින්න ලැබෙන දේවල්. අප්‍රිය සංප්‍රයෝග, ප්‍රිය විප්‍රයෝග, යම් පිච්ඡන්න ලැබති තම්පි දුක්ඛං මේ යමක් කැමති නම් ඒ දේ නොලැබීම මේවා වේදනාත්මකව මිනිස්සු අත්විඳිනු ලබන දේවල්. මේවා දුක තමයි. මේවා දුක නෙමෙයි කියලා කිව්වේ නෑ. මේවා දුක. ඒකට දුක පිළිබඳව විවරණය කරනකොට බුදුරජාණන් වහන්සේ එක තැනකදී දුක ගැන විවරණය කළේ මිනිස්සුන්ට අත්විඳින්නට ලැබෙන වේදනාත්මක ස්වરૂපය පෙන්වන දුක කියලා. මේක දුක. ඒ වගේම තව තැනකදී බුදුරජාණන් වහන්සේ දුක්ඛ කියන පදය ඇතුළේදී දුක්ඛ ආර්ය සත්‍ය තමයි එතනදී පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියනකොට අපිට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව විවරණය කරගන්නකොට අපිට ඉතාම වැදගත් වෙනවා යමක ප්‍රකරණයේ සත්‍ය යමක සත්‍ය යමකයේ පිළිබඳව අවධානයක් යොමු කිරීම කියන එක. එතනදී අපිට දුක සහ දුක්ඛ සත්‍ය කියන මේ කරුණු වෙන් කරගන්නට මේ කරුණ බෙදා ගන්නට පුළුවන්කම තියෙනවා දුක සහ දුක්ඛ සත්‍ය. එතකොට දුක කියලා කියන්නේ මොකක්ද? කායිකව හෝ මානසිකව ඇතිවෙන එකට කියන අපි දුක කියලා. කායිකව අර අර කලින් කියපු ටිකනේ කායික හෝ මානසිකව ඇතිවෙන එකට දුක. දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? කායිකව හෝ මානසිකව ඇතිවෙන තැනක් තියෙනවා. හැබැයි ඒකට පමණක් ලඝු නොවුණු ඒක ඒක නොවි තව දෙයක් තියෙනවා නම් ඒකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. එහෙනම් දුක්ඛ සත්‍ය කියන එක ඇතුළේදී බුදුරජාණන් වහන්සේගේ විවරණය බවට පත් වෙලා තියෙන්නේ මොකක්ද? කායික දුක සහ මානසික දුක කියන එක ඇතහැරලා තව දුකක් තියෙනවා නම් ඒක දුක්ඛ සත්‍යයි. ඒ දුක්ඛ සත්‍ය මොකක්ද? ඒක නුවණින් දකින්න තියෙන එකක්, විඳින්න තියෙන එකක් නෙමෙයි. අරක විඳින දේ කෙනෙක් කෙන කෙනා විඳින දේ. මේක විඳින දෙයක් නෙමෙයි නුවණින් දකින්න තියෙන දෙයක්. මොකක්ද ඒක? සංකත දුක්ඛ ලක්ෂණය. සංකතයි. හේතු නිසා හටගන්න. එතකොට පීලනාර්ථයේ දුක්ඛ ලක්ෂණය හේතු නිසා හටගත්ත බවෙන් පෙළෙනවා. සංతాප විපරිණාම දුක්ඛ ලක්ෂණය. ද යමක් හඳුනාගන්නේ අපි ලක්ෂණ වශයෙන්නේ. අන්න දුක හඳුනා ගැනීම සඳහා අපිට ලක්ෂණ ටිකක් පෙන්වනවා සංකතය, පීලණය, සංతాපය, විපරිණාමය. මේවා දුක්ඛ ලක්ෂණ. මේ ටික යම් තැනක තියෙනවා නම් එතන දුක තියෙනවා. දැන් තුන් භූමිය අනුගිය ඔක්කොම ඇතුලේ මේ ටික තියෙනවා. එහෙනම් මේ ටික තියෙනවා නම් අපිට තුන් භූමිය අනුගිය සියලු ස්කන්ධ දකින්න පුළුවන්කම තියෙනවා මොකක් කියලාද? දුක්ඛ ලක්ෂණය. සමුදය කියන ටික අතහැරුණාම තණ්හාව කියන එක අතහැරුණාම අනෙක් හැම තැනකදීම තියෙන්නේ මොකක්ද? දුක්ඛ ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ නිසා තමයි දුකම උපදිනවා දුකම නැති වෙනවා කියලා කිව්වේ. දුකම උපදිනවා දුකම නැති වෙනවා. සැප වේදනාව කියලා කිව්වේ මොකද්ද? ඒක ඇතුළත් ඒක සංකතයි. ඒ කියන්නේ ඒක දුකයි. දුක් වේදනාව කියන්නේ මොකක්ද? සංකතයි. ඒ කියන්නේ දුකයි. හේතු නිසා හටගන්න බව යම් තැනක නම් එතන තමයි ඒක තමයි දුක්ඛ ලක්ෂණය. ඒ නිසා යම් ධර්මයක් හේතු නිසා උපදින බවක තියෙනවා නම් ඒක හැම තැනකදීම හැම මොහොතකම දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඒක දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි. ඒතකොට මේ දුක්ඛ ලක්ෂණය කියන එක හැම වෙලාවකදීම හැම තැනකටම අදාළ වෙන දෙයක්, අදාළ අවශ්‍ය වෙන දෙයක්. නිසා මේ දුක්ඛ ලක්ෂණය කියන ටික අපි තේරුම් ගැනීම කියන එක මෙතනදී ඊටාම වැදගත් වෙනවා. එතකොට මෙතනදී මේ පරයාය නිෂ්පරයාය කියලා කියන්නේ අපි කියනකොට පොදුවේ දුක ගැන කතා කරනකොට අපි පොදුවේ කතා කරන්නේ දුක කියලා. ඕකත් ඇතුළත් කරලා සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියවනේ. පංචපාදානස්කන්ධ දුකත් ඇතුළත් කරලා පොදුවේ අපි කියනකොට කියනවා මේක දුකක්. වේදනාවක් තියෙන තැන ඒ හැම තැනකදීම ඔබ තියෙන දුකක්. හැබැයි බෙදා දක්වනකොට අපි බෙදනවා මේක තියෙන්නේ මේක දුක, මේක දුක්ඛාරය සත්‍ය, මේක තමයි අපි නුවණින් දකින්න ඕනේ. එතකොට මේ ටික දකිනකොට අර දුක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපි කතා කරනවා ඒ දුක පිළිබඳව තියෙන ප්‍රභේද විභජනයන් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ඒ විදිහට අපිට මේ දුකේ ස්වභාවයන් පිළිබඳව දුකේ ලක්ෂණයන් පිළිබඳව බෙදාගෙන තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. කොටින්ම කියනවා නම් අපිට හඳුනා ගැනීම ඇතුළේ වේදනාත්මක දුකක් සහ වේදනාත්මක නොවන දුකක් කියන මේ දුක හඳුනා ගැනීම තමයි මේ පැහැදිලි කිරීම ඇතුළේ අපිට කරගන්නට තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයට අපි යමු වුණොත් ඇසත් ඇසින් දකින රූපත් වේදනාවත් සංඥාවත් සංඛාරයත් චක්කු සංපස්සය හරහා උපදින බවත් එම නිසා පංචස්කන්ධයේම නාමස්කන්ධ පහක් බව සමහර දේශනාවල සඳහන් මෙහි සත්‍ය සත්‍ය බව පැහැදිලි කරන්න කියලා. ඇසත් ඇහෙන් දකින රූපයත් වේදනා සංඥා සංඛාරත් චක්කු සංපස්සය හරහා උපදින බව. චක්කු සංපස්සය කියලා කියන්නේ මොකක්ද? චක්කු සම්පස්සයෙන් කියන්නේ ඇසට ස්පර්ශ වෙනවා කියන එකනේ. චක්කු සම්පස්ස කියලා කියන්නේ මෙතනදී චක්කු විඥාණය යොමුණාට පස්සේ චක්කු විඥාණය කියන දේ හටගන්න තැනකදී මේ තුන් දෙන එකතු වෙනවා කියන තැනදී උපදින ස්පර්ශයට තමයි චක්කු සම්පස්සය කියන්නේ. චක්කු සම්පස්සයෙන් ඇහැ උපදින්නේ නැහැ. ඇහැ තියෙන තැනක තමයි චක්කු සම්පස්සයක් උපදින්නේ. ඇහැ තියෙන තැනක රූපේ තියෙන තැනක තමයි චක්කු සම්පස්සය කරන්නේ. ඒක ගැන පැහැදිලි කරනකොට කියනවා චක්කුව වස්තුවක් විදිහට පුරේජාතයි. චක්ෂුෂය වස්තුවක් විදිහට පුරේජාතයි. කලින් උපදින්නේ. චක්ෂුෂය රූපය පුරේජාතයි. ඇහැට රූපයක් ගැටෙනවා. ගැටුණාට පස්සේ තමයි හිතෙන් ඒ වස්තුව ආවර්ජන කරලා චක්ෂුෂය වස්තුව කරගෙන එතන සිත ඇහි උපදින්නේ. එතකොට ඇහි සිත උපදිනවා කියන තැනදී තමයි ඒ සිතට අර රූපය ගැන දැනගැනීමක් නැතිනම් ස්පර්ශ වීම කියන දේ සිද්ධ වෙන්නේ. ඒක තමයි චක්කු සම්පස්සේ කියන්නේ. චක්කු සම්පස්සයෙන් ඇහැ ඉපදුන කියන්නේ නැහැ. චක්කු සම්පස්සයෙන් ඇහැ ඉපදුන කියන්නේ චක්කු සම්පස්සයෙන් උපදින්නේ මොකක්ද? චක්කු සම්පස්සයෙන් උපදින්නේ චක්කු සම්පස්සජා වේදනා. චක්කු සම්පස්සයෙන් උපදින්නේ චක්කු සම්පස්සයෙන් උපදවන වේදනාව. චක්කු සම්පස්සජා සංඥා චක්කු සම්පස්සයෙන් උපන් සංඥාව, චේතනාව මේවා තමයි චක්කු සම්පස්සයෙන් උපදින්නේ. එනිසා ස්පර්ශයෙන් උපදින්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන දේවල් ටික මිසක පසමූලක උපදින්නේ ඇහැ, රූපය මේවා උපදුනේ මේක නිසා කියලා කියනව නෙමෙයි. කවුරු හරි එහෙම කියනවා නම් ඒ කියන එක සාවද්දයි. එහෙනම් ඇහැ කුරේ ජාතයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අභිධර්ම විරෝධී. කවුරු හරි කියනවා නම් ඇහැ උපදින්නේ චක්කු සම්පස්සේ නිසයි කියලා ඒක ධර්ම විරෝධී ප්‍රකාශනයක්. එතකොට මේක දැන් කෙනෙක් ඔක ධර්මයේ පටලවල අරගෙන මේක භාගයට අහගෙන කියන්න ගියාම සමහර ලාට ඔක ප්‍රශ්නයක් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්කම තියෙනවා අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඇහැට රූපයක් ගැටුණාම මේ රූපය ගැටුණා කියලා අපි හිතින් ඉතලා දැනගන්නවා. දැනගන්න තැනදී අපි රූපය පිළිබඳව ආපහු හිතින් අපි දෙයක් හැටියට හිතනවා. අන්න එතකොට අපිට රූපයක් තියෙනවා, රූපය දැකපු ඇහක් තියෙනවා, ඒ දැකපු කෙනක් ඉන්නවා කියලා හිතන මට්ටමක් තියෙනවා. එතකොට එතනදී ඒ මට්ටම වෙලා තියෙන මොකක් නිසාද? ඒ මට්ටම වෙලා තියෙන්නේ අර කර්ම මට්ටමකදීනේ. එයාට ඇහැ ඇසුරු වෙලා තියෙනවා, රූපය ඇසුරු වෙලා තියෙනවා, හිත ඇසුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇහැ තියෙන නිසා නෙමෙයි. ඒ මට්ටමකදී අසුරු වීම පිළිබඳව කතා කරන්නේ. ඒ මට්ටම විග්‍රහ කරනකොට ඇතිවෙන ගැඹුරු විග්‍රහය තේරුම් නොගැනීම සහ වැරදිවට අල්ලා ගැනීම නිසා කවුරු කෙනෙක් කියන්න පුළුවන් දේශනාවලදී සමහර විටක අර විදිහේ තේරුමක් ඇතිව. ඒ කියන්නේ චක්කු සම්පස්සේ උපදිනකොට තමයි ඇහැ උපදින්නේ කියලා. කොත්තනකදීවත් ධර්මයේ බුද්ධ දේශනාව ඇතුළත චක්කු සම්පස්සේ නිසා ඇහැ උපදිනවා කියලා එකක් දක්වන්නේ නැහැ. චක්කු සම්පස්සේ නිසා ඇහැ උපදිනවා කියන එකක් දක්වන්නේ නැහැ. එතකොට ඇහැ ඉපදුනහම නැතිනම් චක්කු ප්‍රසාදයට රූපය ගැටිලා තමයි මේක උපදින්නේ. චක්කු සම්පස්සේ උපදින්නේ එතනදී. හැබැයි ඔය කාරණාව පැහැදිලි කරනවා නම් ඔය විදිහට පැහැදිලි කරන්නේ නැතුව අර රූපායතන රූපය සහ චක්කායතන රූපය ගැන විග්‍රහ කරන ධම්මසංගණී පැහැදිලි කරන පැහැදිලි කිරීමට අනුව විග්‍රහ කරා නම් ඔය අදහසට අර දේශනා කරන කෙනෙක් ඉන්නවා නම් ඒ අදහසටපත් නොවි ඒක පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා කොහොමද? ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ දැන් ඇහැට රූපය ගැටෙනවා නම් ඒක තමයි ඇහැ කියලා කියන්නේ ඒක තමයි රූපය කියලා කියන්නේ එහෙම පැහැදිලි කරනවානේ ඇහැට රූපයක් ගැටෙනවා නම් ඒ ගැටෙන වෙලාවේදී ඒක ඒ දැනගන්නවා කියන එක. ඊට පස්සේ මේක ගැටුණට පස්සේ එතන යම් චක්කු සම්පස්සයක් උපදිනවා නම් වේදනාවක් උපදිනවා නම් සංඥාවක් උපදිනවා නම් චේතනාවක් වෙනවා නම් චක්කු විඥානයක් තියෙනවා නම් අන්න ඒක තමයි ඇහැ කියන්නේ කියලා පැහැදිලි කරනවා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ පින්නතනේ යම් වෙලාවක ඇහැට කොච්චර රූප වැටුණත් චක්කු විඥානේ උපදින්න නැතුව අපිට පුළුවන් ද රූප දැනගන්න? බෑ. ඒ නිසා තමයි චක්කු විඥාන අවස්ථාව වෙනකන් ඇහැ රූප කියන මේ දෙකේ පැවැත්ම ගැන කතා කරන්නේ. ඇහැ රූප දෙකේ පැවැත්ම ගැන කතා කරන්නේ චක්කු විඥාන අවස්ථාව වෙනකම්ම. ඒකෙන් කියන්නේ ඇහැ කියන එක තියෙන්නේ චක්කු විඥාණය කියන එක චක්කු සම්පස්සේ ප්‍රත්‍යයෙන් උපදිනවා කියලා කියන එක නෙමෙයි. ඇහැ කියන එක චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපදිනවා නෙමෙයි. ඇහැ කියන එක ඒක පුරේජාතව හටගන්න දෙයක්. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා පුරේජාතව හටගන්න දෙයක්. හටගත්ත තැනක තමයි ඊට පස්සේ විඥානය උපදින්නේ. පච්චා ජාතව තමයි චක්කු විඥානය උපදින්නේ. චක්කු විඥානය උපදිනවා කියලා කියන්නේ මෙතන ස්පර්ශය, වේදනාව, සංඥාව, චේතනාව, චක්කු විඥාන ඔය ටික තියෙනවා කියන එක. එහෙනම් අපිට පේනවා අතනදී මේ පැවතුනාට අපිට දැනගන්න බැරි බව වෙනම දෙයක්. හැබැයි අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ පස්සේ ඉපදුණු හිතෙන් මේ ටික මේ පස්සේ ඉපදෙන හිත නිසා අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඇහැ කියලා කියන්නේ හිතින් දැනගන්න දෙයක් කියලා එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා පංචස්කන්ධයේම නාමස්කන්ධ පහක් වෙන්නේ නැහැ කවදාවත්. පංචස්කන්ධයේම නාමස්කන්ධ පහක් බවට පත් වෙන්නේ නැහැ. පංචස්කන්ධය කියන තැනදී රූපස්කන්ධය වේදනා සංඥා සංඛාර විඥාන කියන ටික විතරක් නාමස්කන්ධය. නාම රූප කියන තැනින් තමයි ඒක විභජනයට ලක් කරන්න ඕනේ. කවුරු හරි කියනවා නම් පංචස්කන්ධයම කියලා කියන්නේ නාමස්කන්ධ පහක් කියලා කියනවා නම් ඒක බරපතල ලෙස අර අර කියන කාරණාව වරදවා වටහා ගැනීම. ඒක මම හිතනවා ඔබ ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඊටාම ගැඹුරු දහම් කරුණක් තමයි මේ මම කතා කරපු කලින් පැහැදිලි කරපු කාරණාව. ඒ කියන්නේ දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් එහෙම මේක රළු වුණා. දැන් නිදාගෙන ඉන්න වෙලාවට අපි කිව්වොත් ප්‍රසා ඇහැ ඇරිලා නිදාගෙන හිටියොත් එතන එයාට රූප කොච්චරාවක් දැනගන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි? අපිට එතන සිත උපදින්න නැති නිසා කියමුකෝ අපි චක්කු විඥානය උපදින්න නැති නිසා. වගේ දැන් කනට ශබ්ද ඇහෙනකොට ඇහැට රූපාරම්මනාව කියලා ඒක දැනගන්න පුළුවන් කමක් නැහැ. දැනගන්න නම් මොකද්ද වෙන්නේ? දැනගන්නවා කියන්නේම පින්නතුනේ විඥානනයක්. විඥානනයක්. ඒක දැනගන්නවා කියන තැන යෙදෙන්නම විඥානනයක්. දැනගන්නවා කියන තැනදී. ඒ කියන්නේ ඒක සිතක්. සිතක් කියන තැනදී යෙදෙන්නේ ස්කන්ධ හතරයි. ස්කන්ධ පහක් යෙදෙන්නේ ධම්මසංගණි ප්‍රකරණය අරගෙන බලන්න ඔබට දකින්න පුළුවන් ඒක බෙදා දක්වනකොට චක්කු විඥානයේ උපදින වෙලාවේදී ස්කන්ධ කීයද කියලා බෙදනකොට ස්කන්ධ හතරයි පෙන්වන්නේ. වේදනා සංඥා සංකාර විඥාන. ඇහැ රූප දෙක ඒක පුරේජාත වස්තුව. ඇහැ කියන එක පුරේජාත වස්තුව. ඒක මේ හිතේ උපදින දෙයක් නෙමෙයි. හිත ගැන පැහැදිලි කළොත් වේදනා සංඥා සංකාර විඥාන ටික විතරයි. එහෙනම් මේ ටික ඇයි එකට උපදිනවා කියලා කියන්නේ? මේ චක්ෂුෂය මූලික කරගෙන තමයි ඒක වස්තුව කරගෙන තමයි එතන සිත උපදින්නේ. චක්කු විඥානය කියන එක උපදින්නේ. එතකොට දැන් ඇහැට රූප ගැටුණාම විඥානය හටගත්තේ නැති වුණොත් අපිට ඇහැ පිළිබඳව හෝ රූපය පිළිබඳව හෝ දැනුමක් උපදින්නේ නැහැ. චක්කු විඥානය උපදින්න නැතුව ගිහිල්ලා තිබුණොත් ඇහැ පිළිබඳව හෝ රූපය පිළිබඳව හෝ අපිට දැනුමක් ඇත්තේ නැහැ. එතන යම් වෙලාවක චක්කු විඥානයක් ඉපදුනොත් තමයි රූපය දකින බව දර්ශන කෘත්‍ය ගැන අපිට දැනුමක් හදාගන්න පුළුවන්කම තියෙන්නේ. දර්ශන කෘත්‍ය ගැන අපිට දැනුමක් හදාගන්න පුළුවන්කම තියෙන එතකොට. එතන සිතක් උපදිනකොට. චක්කු විඥානය කියන මේ සිත උපදිනකොට මේ සිත උපදින අවස්ථාවේදී ඒ සිතේ දෙන ස්පර්ශය අපි කියන චක්කු සම්පස්සේ කියලා. ඒ සිතේ දෙන ස්පර්ශය නැමැති ගතියට අපි කියන චක්කු සම්පස්සේ කියලා. ඒ චක්කු සම්පස්සය ඇහැද නැතිනම් ඇහැට රූපේ පතිත වන තැනක සිතෙන් මේ රූපය අරමුණු කරන තැනකදී ස්පර්ශය ඉපදුනේ. සිතෙන් රූපය අරමුණු කරන තැන තමයි මේ ස්පර්ශය ඉපදුනේ. නිසා ඒකට චක්කු සම්පස්සය කියලා කියන්නේ. එහෙනම් අපිට කියන්න බෑ චක්කු සම්පස්සයෙන් තමයි ඇහැ හැදුවේ කියලා. ඇහැ හැදිලා රූපේ වැටුණ තැනක තමයි චක්කු සම්පස්සේ ඉපදුනේ. ඒ නිසා තමයි වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, විඥානයක් තියෙන්නේ. ඒ නිසා හිත ගැන කතා කළොත් නාමස්කන්ධ හතරයි. හැබැයි අපි ඒක වස්තුව කරගත්ත දෙයත් එක්ක කතා කරනකොට රූපය වෙනම කතා කරනවා. ඒක වෙනමම ස්කන්ධයක් ඇටියට. එහෙම තමයි ඒක අපිට තේරුම් ගන්නට තියෙන ඔක බොහොම ගැඹුරු විග්‍රහයක් ඔක ඇතුළත තියෙනවා ඔබට තේරුම් ගන්නට. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සති සම්පජඤ්ඤය සහ සම්මා දිට්ඨිය අතර වෙනසක් තියනවාද කියලා ඒ වෙනස පැහැදිලි කරන්නට කියලා සති සම්පජඤ්ඤය සහ සම්මා දිට්ඨිය අතර වෙනසක් තියෙනවා සති කියලා කියන්නේ සිහි කරන බව සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඇත්ත ඇති හැටියට දකින බව එතකොට සම්පජඤ්ඤය කියන එක ඇතුළේදී ඒ හැම තැනකදීම නුවණ යෙදিলা තියෙනවා ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා හැබැයි සතිය කියන එක ඊට වඩා වෙනස් දෙයක්. ඒක නිසා තමයි ඒක වෙනස් අංගයක් හැටියට සති සම්මා සතිය හැටියට වෙනම දක්වන්නේ. සම්මා දිට්ඨිය නිසා තමයි සතිය සම්මා සතිය බවට පත් වෙලා තියෙන්නේ. ඒකට සතිය කියන සම්මා සති කියන එක සම්මා දිට්ඨියත් එක්ක යෙදෙන ධර්මයක්. එතකොට අපිට සති සම්පජඤ්ඤය ගැන කතා කරනකොට සම්පජඤ්ඤය කියන තැනදී සම්මා දිට්ඨියෙහි ප්‍රඥාවේ භාවිතය තියෙනවා නම් සතිය කියන තැනදී සති ඉන්ද්‍රිය තමයි එතනදී භාවිත වෙන්නේ. ඒක වෙනම ඉන්ද්‍රිය දෙකක්. ඒ නිසායි ඒක දෙකක් කියලා කියන්නේ. හැබැයි යම් තැනක සතිය තියෙනවා නම් සති ඉන්ද්‍රිය තියෙනවා නම් එතන සම්මා දිට්ඨිය නැත්තේ නැහැ. සම්මා දිට්ඨිය තියෙන තැනක තමයි සති ඉන්ද්‍රිය තියෙන්නේ. සම්මා දිට්ඨිය නැතුව සතියක් නැහැ. ඒ වගේම සතිය නැතුව ඒ කියන්නේ සති ඉන්ද්‍රිය නැතුව සම්මා දිට්ඨිය තියෙන්න පුළුවන් කමකුත් නැහැ. ඒවා එකට තියෙන දේවල්. සතිය තියෙනවා නම් යම් තැනක සම්මා සතිය තියෙනවා නම් සම්මා දිට්ඨිය තියෙනවා සම්මා දිට්ඨිය තියෙනවා නම් සම්මා සතිය තියෙනවා ඒ නිසා සම්මා දිට්ඨිය නැතුව සම්මා සතිය තියෙන්නත් බෑ සම්මා සතිය නැතුව සම්මා දිට්ඨිය තියෙන්න පුළුවන් කමක් නැත්තේ හැබැයි ඒක කරුණු දෙකක් සම්මා සතිය කියන්නේ එකක් සම්මා දිට්ඨිය කියලා කියන්නේ එකක් හැබැයි සම්පජඤ්ඤය කියලා කියනකොට සම්පජඤ්ඤය කියන කොටසට සම්මා දිට්ඨිය ඇතුල් වෙනවා සති සම්පජඤ්ඤය කියනකොට සම්මා දිට්ඨිය ඒක ඇතුළෙම අන්තර්ගතයි පදපරමයන් යන කවරෙක්ද ඔවුන් නිවන් දකින්නේ නැද්ද? ඇයිද යන්න පැහැදිලි කර දෙන්නට කියලා කියනවා. පදපරම කියලා කියන්නේ නිවන් දකින්නට තරම් ඉන්ද්‍රිය මොහු කුරා ගියපු නැති පදපරම කොට ඉන්න අය. පදපරම කොට කියලා කියන්නේ එයාට වචන ටික ඇහෙනව විතරයි. එතනින් එහාට ඒ ගැන අර්ථ විමසීමක්, පිරීක්ෂීමක් කරන්න Taman තුලින් ඒක අත්දකින්නට පුළුවන් කමක් වුන්ට නැහැ. ඒ නිසා තමයි මේ පුද්ගලයා පදය ඇහිම පරම කොට ඉන්න කෙනෙක් විතරයි. හරියට ඔබ නොදන්නා භාෂාවක ගීතයක් ඇහෙනකොට ඔබ ඒ ගීතය ගැන පද පරමයි. මේ උපමාවකට කිව්ව ඔබට තේරුම් ගන්න. පදේ පරමකොට ඔබ ඒ ගීතේ රස විඳිනවා. ඒ ගීතය හොඳ දෙයක්ද කියන්නේ ගීතේ නරක දෙයක්ද කියන්නේ ඔබ දන්නේ එතකොට අන්න ඒ වගේ ධර්මය ගැන කතා කරනකොට කෙනෙක් ඒ ධර්මය ගැන තියෙන්නේ මේ විදිහට වචන ටිකක් විතරයි. යාට ඒකේ ලැබෙන අර්ථයක් නැහැ. ඉතින් එහෙම තියෙන කෙනෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. ඒ අර්ථය පිරික්සා බලන තමන් තුළ දකින තීක්ෂණ ප්‍රඥා තියෙන කෙනෙකුට විතරයි නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. ඤෙය්‍ය පුද්ගලයෙකුට නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. උද්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ පුද්ගලයන්ට නිවන් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි පදපරම පුද්ගලයෙකුට නිවන් දකින්න බෑ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා චිත්තේන නියති ලෝකෝ යන්නේ තේරුම කුමක්ද සිදුවන්නේ කොහොමද කියන එක ගැන ටිකක් ලොකු උත්තරයක් දෙන්නට වෙන දෙයක්. ඉතින් සිතින් තමයි ලෝකය ගෙන යන්නේ. සිතෙන් තමයි ලෝකය පමුණවන්නේ. චිත්තේන නියති ලෝකෝ කියලා කියන්නේ නිසා අපිට සිත නැතුව මේ ලෝකය කියන එක ගොඩනගෙන්නේ නැහනේ. සිත නිසානේ ලෝකය කියන එක ගොඩනගිලා තියෙන්නේ. ස්පර්ශ ආයතන ටික තිබුණා කියලා ස්පර්ශ ආයතන ඇසුරු කරමින් සිත් පහළ කිරීමක් නැත්නම් අපිට ඇහෙන් රූප දකිනවා කියන එක වෙන්නේ නැහැ. රූපය දැක්කත් දකිනවා කියන තැන දැනගන්න සිතක් ඉපදුනම් ඒ ධර්ම ටික නිරුද්ධයි කියන එක තියෙනවා නම් එයාට මේ ලෝකය උපදින්නේ නැහැ ලෝක නිරෝධය සාක්ෂාත් වෙනවා. එතකොට ලෝකයක් තියෙන්නේ ඔබට ඇයි? ඔබට ලෝකය තියෙන්නේ කොහෙන්ද? ඔබට ලෝකය තියෙන්නේ ඔබ ඇසුරු කරගත්ත නිමිති ඔබ මනසින් අරමුණු කරගන්න බව නිසා. ඔබට ලෝකය ගැන හිතන්න කිව්වොත් ලෝකේ තියෙන දේවල් ගැන ඔබ මෙනෙහි කරයි ඔබ දැකපු අහපු විඳපු දැනගත් අරමුණු ඇසුරු කරගෙන. එතකොට ඔබේ සමස්ත ලෝකය කොහෙද තිබිලා තියෙන්නේ? බාහිරවද ඔබ දැකපු රූප මත ඔබ තියනවා කියලා හිතාගෙන ඉන්න දෙයක්. ඒක ඔබ හිතාගෙන ඉන්න දෙයක්. ඒක බාහිර තියෙන දෙයක් නෙමෙයි. එතකොට දැන් ඔබ තියෙන ලෝකය බලන්න කියලා S2 කරලා බලනකොට ඔබට පේන්නේ තියෙන ලෝකයේද අලුතෙන් වර්ණ සටහනක් S2 සරහා එනකොට ඔබ තියෙන ලෝකයේ මනසින් විඳිනවද? ඔබ විඳින්නේ ඔබ තියෙන ලෝකයේ මනසින් විඳිනවා කියන සංකල්පනාවයි විඳින්නේ. ඔබ තියෙන ලෝකයේ විඳින්නේ නැහැ. එනිසා ලෝකය හැම වෙලාවකදීම කාට හරි තියනවා නම් සිත විසින්ම ගෙන යනු ලබන ලෝකයක් තමයි හැම කෙනෙක්ම භුක්ති විඳිනු ලබන්නේ. තම තමන්ගේ ලෝකය ඇතුලේ තම තමන් ජීවත් වෙන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ගොඩාක් දීර්ඝව කරන්න ඕනේ දේශනාවක්ම කරන්න ඕනේ ප්‍රශ්නයකට අනික් ඒ ටිකටත් උත්තර දෙන්න ඕන නිසා මම බොහොම කෙටියෙන් පිළිතුරක් සැපයුවේ. ඉතින් පැහැදිලි මදිනම් කියන් කිව්වොත් ඔබ දැනුවත් කළොත් නැවත ඒ ගැන දීර්ඝව පැහැදිලි කරන්නට පුළුවන්. චූලසෝතාපන්න භාවය යන කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. චූලසෝතාපන්නයි කියලා ඵලයක් ඇත්තේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් ඊටාම සුවිශද ලෙස විපස්සනා ප්‍රඥාව භාවිත කරමින් නිවන දක්වා තමන්ගේ මනස හුරු පුරුදු කරපු කෙනෙක් නම් විපස්සනා ඥානාදී වශයෙන් භාවිත කරමින් එවිට රූපාදී ස්කන්ධ ධර්මයන්ගේ තියෙන ප්‍රභේදයන් පිළිබඳව හොඳින් තේරුම් ගත්ත කෙනෙක් නම් අවබෝධ කරගත්ත කෙනෙක් නම් එයාට කියනවා චුල්ල සෝතාපන්නයි කියලා. සෝවාන් වුණා වගේ තැනක එයා ඉන්නවා. ඒකට හේතුව තමයි එයාට මේ ලෝකයේ යථාර්ථය පිළිබඳව, මේ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව, ලක්ෂණයන් පිළිබඳව එයාට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා එයාට කියනවා චුල්ල සෝතාපන්න භාවයට පත්වන කෙනෙක් කියලා. ඊට පස්සේ සෙව්පිලිසින් බියාපත් රහතන් වහන්සේලා ගැන අහලා තියෙනවා. අපි ඉදිරියේදී තවදුරටත් කතා කරමු ඒක ගැන. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ ප්‍රතිසම්බිදාවන්ගෙන් යුක්ත රහතන් වහන්සේලා සිටිනවා. ඒකට මේ ගැන විස්තර නොකළොත් ඒක ගැන මේ ඒක ලොකු පාඩුවක්. ඒ නිසා තමයි මම ඊළඟට තවදුරටත් ඒක කාලය ඇතුව අපි ගැන සාකච්ඡා කරමු කියලා කතා කළේ සිව්පිලිසෙන් ව්‍යාපත් කියන්නේ මොනවද? චතුපටි සම්බිදා කියලා කියන්නේ මොනවද කියන එක ගැන අපි තවදුරටත් කතා කරමු. තව ප්‍රශ්න කිහිපයක් යමු වෙලා තියෙනවා. අපි ඊළඟ දවසේදී කාල වේලාව ඇතුළේ ප්‍රශ්න ටික පිළිබඳව තව වැඩි දුරටත් සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් හැමදෙනාම කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්තලා වටිනා කුසලයක් සිදු කරගන්නට යෙදුනා. ඒ සිදු කරගන්නට යෙදුණු සියලු කුසල ධර්මයන් මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මං කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම පුණ්‍යානුමෝදනා කරනවා ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා